සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්පං වා අජ්ජත්තං සති සම්බුද්ධං වං අක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං වෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගන්නත්ති මේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සති සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති පංච පජානාති මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් කිස් දහසක් සංඝ පිරිස අරිහත්ත්වයේ පිහිටුවමින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ පාඨයක් ධර්මදේශනයේ සඳහා මා කෘපා කරන්ට යෙදුනි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ සතර ගන්නයි. බොද්ධංග විපස්සනාව අනුපිළිවෙලින් පැවැත්වෙන සමත විපස්සනා භාවනා මාර්ගයේ තා වැඩගත් තැනක් මේ බොද්ධංගයන් සම්බන්ධ අවබෝධය. සම්පන්වා අධ්‍යාත්මං සති සම්බොධ්‍යංගං අක්ඛිමේ අධ්‍යාත්මං සති සම්බොධ්‍යං ගෝති පජානාති සෝකීය సంతානෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ වීනම් මා సంతානෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ යයි නුවණින් දැනගනි අසංතංගා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නක්ඛි මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති සෝකීය సంతානෙහි සති සම්බොජ්ජංගේ නොමැත්තේ නම් මාගේ సంతානයේ සති සම්බොජ්ජංගේ නැතයි නුවණින් දැනගනි. යථාකේ අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උත්පාදෝ හෝති පංච භජානාති. යම් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදින්නේ නම් එයද නුවණින් දැනගනි. යතහාච උක්කන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනායකාරිපූරී හෝති සංච පජානාති යම් පිළිවෙත් මඟක් අනුගමනය කිරීමෙන් උපන්නා වූ සති සම්බුද්ධංගයේ භාවනාවෙන් ත්‍රිකුණ බාටපත් වේ නම් එයද නුවණින් දැනගනි මේ තමයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම බොජ්ජංග කියන වචනාර්ථය කවුරුත් නිතර අහලා ඇති. බෝධියා බෝධිසවා අංගාතු බොජ්ජංගා. බෝධියා බෝධිසවා අංගාති. බෝධිය කියන මේ වචනේහි තේරුම් දෙකක් මෙතන පෙන්නනවා. බෝධියා කිව්වේ සතර මාර්ග ඥානයට සෝවාන් මාර්ග ඥාන, සතරදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන. මේ සතරට කියනවා බෝධි. ඒක වචන වශයෙන් ස්ත්‍රීලිංගික වචනයකින් දැක්වේ බෝධියා. නම් බෝධියගේ බෝධිස්ස කියන මේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ සරුවඥන් වහන්සේ. සරුවඥන් වහන්සේගේ අංග කියන තේරුමින් බුද්ධංග කිය. සතර මාර්ගඥාන බෝධියගේ අංග බැලින්ද බෝධි අංග බුද්ධංග. සර්වඥන් වහන්සේගේ ආબોධයට අංගත්වයෙන් උපකාර වූ බැවින්ද බෝධිස අංගා බුද්ධංග. මේ තේරුම් දෙක දෙන. බෝධි කියන වචනේ තේරුම් පහක් තියෙන බව අහලා ඇත. මාර්ගඥාන සතරක් බෝධි. ඵලඥාන සතරක් බෝධි. ਸਰුවඥතාඥානයක් බෝධි නිර්වාණ ධාතුවක් බෝධි ਸਰුවඥන් වහන්සේද බෝධි දැන් මෙතන කිව්වේ අර්ථ දෙකක් සතර මාර්ගඥාන බෝධියට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග ਸਰුවඥන් වහන්සේගේ ආબોධයට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග ඒවා ධර්ම ස්වභාව හතක් තියෙනවා සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා ඒ ධර්මතා හත විපස්සනාවට අරමුණුයි විපස්සනාවට අරමුණු කරන ආකාරයයි මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් වෙන්නේ එයින් දැක්වෙන එක බුද්ධංගයක් ගැනයි සතිය මාර්ගඥාන සතරට අංග බැවින් බුද්ධංගය සතිය සරුවඥන් වහන්සේට ආબોධය සඳහා අංග වශයෙන් උපකාර වන බැවින් බුද්ධංගය ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සතර මාර්ගඥානෙහි ආબોධයේට අංග දැනීම බොද්ධාංග. සරුවඥාන් වහන්සේගේ ආબોධයේට අංග දැනීම ධම්මවිචේ බොද්ධාංග. මිරිය, මිරිය කියන්නේ උත්සාහය. සතර මාර්ගඥානෙට ආબોධය සඳහා අංග දැනීම ගිරිය සම්බොධ්‍යාංග. සරුවඥාන් වහන්සේගේ ආબોධයේට අංග වූ ගැනීම විරිය සම්බොධ්‍යාංග. පීති. පීති කියන්නේ නිර්ආමස ප්‍රීති. පංච වර්ණ ප්‍රීති. සතර මාර්ගඥානයෙන් ගන්න ආභෝධයට අංග වූ බැවින් පීති සම්බුද්ධංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංග වූ බැවින් පීති සම්බුද්ධංගය. පස්සද්දි, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. සෝබන සාධාන ඡායක දෙකක්නේ. ඒ පස්සද්දියේ සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයට අංග වූ බැවින් පස්සද්දි සම්බුද්ධංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංග වූ බැවින් පස්සද්ධි සම්බුද්ධංගය. සමාධි ඒකාග්‍රතාව. සතර මාර්ගඥානෙන් ලැබෙන ආභෝධයට අංග වූ බැවින් සමාධි සම්බුද්ධංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංග වූ බැවින් සමාධි සම්බුද්ධංගය. උපේක්ඛා උපේක්ඛා කියන්නේ මෙතන දසවිධ උපේක්ෂා තුළින් උපේක්ෂා සම්බුද්ධංගය උපේක්ඛාව ධර්මතාවයෙන් ගැනෙන්නේ සෝබන සාධාරණ ගණයට වැටෙන తත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මයයි. తත්‍ර මධ්‍යස්ථතා ප්‍රිය වූ වස්තුන් කෙරෙහි ප්‍රිය වූ කුජ්ජලයන් කෙරෙහි මධ්‍යස්ථ බව. ඒකයි මෙතන බොද්ධංගුතිකාව. ඒතකොට සතර මාර්ගඥානෙන් ලැබෙන ආභෝධයේදී తත්‍ර මධ්‍යස්ථතාව අංග වූ ගැනීම බොද්ධංග සම්බුද්ධමේ උපේක්ඛා සම්බුද්ධංග. සරුවක්ඥන් වහන්සේගේ ආභෝධයේදී තත්‍ර මධ්‍යප උපේක්ඛා වශයෙන් අංග උදරින් උපේක්ඛා සම්බුද්ධං මේ ධර්මතා හත සෝවාන් ආදී මාර්ගඥාන සතරේද ඵලඥාන සතරේද ඉතිරිවක් නැතුව ඒකාබද්ධව සම්පින්දිතව පහළ වෙනවා පූර්ව භාග సంతානවල පූර්ව භාග කුසල්හිදී පූර්ව භාග ප්‍රතිපදාවෙහිදී මේවා නානා වශයෙන් වැඩෙනවා එතකොට මේ බොද්ධංග ධර්මයන් අපේ సంతාන තුල වැඩෙන්නේ විශේෂයෙන් භාවනාව. අනිකුත් දාන ආදී කුසල ධර්මයන්ගෙන්ද බොද්ධංග වැඩෙනවා. විශේෂයෙන් වැඩෙන්නේ භාවනාව. ඒ මක්නිසාද භාවනාව මනෝමය. මනෝමය කුසල කර්මයන්නේ භාවනාව. ඒ මනෝමය කුසල කර්මයේ ඍජුවම ගමන් කරන ලබන්නේ මාර්ගඵල ධ්‍යාන අවිඥා මාර්ගඵල දක්වා. කොටින් කියනවා නම් උත්තරී මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියේ මහාගත ලෝකෝත්තර ධර්මයන් උදෙසා තමයි භාවනාව කෙරෙන්නේ. භාවනාවේ ආනිසංස පහක් තියෙනවා ඒවා ඉදිරියට දැනගන්න ලැබෙයි. භාවනාවේ සමත භාවනාවේ ආනිසංසම තියෙනවා පහක් ප්‍රධාන වශයෙන්. විදර්ශනාවට පාදක වීම. දිට්ඨ ධම්ම සුඛ විහාරේ මේ ජීවිතයේ සැප විහරණයෙන් වාසය කිරීම. වගේ විපස්සනාට පාදක වීම. අභිඥාට පාදක වීම. නිරෝධ සමාපත්තියට පාදක වීම. බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පාදක වීම. කරුණ පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එයින් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා වඩන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි. එයින් ධික්ක දන්න සුඛ විහරණයක් ලැබෙනවාමයි. අභිඥාවටත් ඒක උපකාර වෙනවාමයි. යම් කලක අනාගාමී රහත් වුණා නම් නිරෝධ සමාපත්තියට උපකාර වෙනවමයි. අරිහත්ත්වයටපත් නොවි හිතේ නම් නොවි සිටේ නම් බඹලෝත්පත්තියට උපකාර වෙනවමයි. එනිසා මේ කියන පංචමහා ආනිසංසයක් ඇති ඒ සමත භාවනාව විපස්සනා ඉරිදුවම මාර්ගඵල අධිගමනයේ නිසයි. ඒසා ඒ සමත විපස්සනා භාවනා වැඩිීමේදී බොජ්ජංග රහත අනිවාර්යෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග හත වඩන පිණිස අප විසින් අනුගමනය කළ යුතු ධර්මතා 56ක් තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ සංක්ෂේපයෙන් හරි කිය යුතු තියෙනවා. දැන් අපි සලකා බලමු තමන්ගේ සිතේ සති සම්බොජ්ජංගේ තියෙනවද නැද්ද කියලා තෝරගන්න කොහොමද? දැන් මේ සමත භාවනා වඩාදී විපස්සනා කරන්නේ නැහැ කියවනේ. යම් කලක සමත භාවනා මුදුනටපත් වී විපස්සනාවට හැරෙනවා. විපස්සනාට හැරි නාම ධර්ම විදර්ශනාට හරවනවානේ චිත්තචෛතසික ධර්ම අන්නේදාට බොද්ධංග ධර්ම අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඒ වගේම තමන් දැනට උනත් මේ භාවනා කරද්දී මේවා ඇත්ද නැද්ද කියලා භාවනාවෙන් නැගිටලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කමඨාන් වේලාව නිමදී අගට මේව බලන්න පුළුවන්. ඒක විපස්සනාවක්. දැන් අපි හිතමු දැන් සමත භාවනා වඩාගෙන ගියා. අපරපුර හොඳට සිහිය පිහිටනවා. මනරින් නනා සිහිය පිහිටනවා. අස්සාද පස්සාසාරම ඉතා පැහැදිලිව දක්නා සිහිය පිහිටනවා. එතකොට භාවනා අවසානයේ හිතෙනවා මේ වෙලාවේ මගේ සිතේ සති සම්බුද්ධංගේ මනරින් පැවතුණා. ඔය අතර භාවනා කරන කාලය තුල සතිය අමතක වෙනවා. උස්මරන්න මෙනෙහි කරන්නත් අමතක වෙනවා. නොදැනී යනවා. ඒගොල්ලන් සිත විසිරිත් යනවා. ඒතකොට භාවනා අවසානයේදී හිතන්නේ මේ භාවනා කමතරන් පරියන්කේ තුලදී මගේ සතිය විසිරී ගියා. අමතක වුණා. අන්න නැති මේ අධ්‍යාත්ම සති සම්බොධ්‍යංගෝ මගේ සිතේ ඒ වෙලාවේ සති සම්බොධ්‍යංගයෙන් නැති වුණා කියලා තේරුම් ගන්න. යථා ජනුප්පන්නස කීවේ තවත් වැඩගත් නැණක්. අපේ සිතේ නූපන්න සති සම්බොජ්ජංගේ උපදින්ට උපන්න සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පිරිතුණු වීමට උපකාරක ධර්මතා තියෙන හතරක්. ඒක තමයි මෙතන දැනගන්න ඕන වැදගත් කරන්නේ. ඒ කියන්නේ ආය කෞසල්‍ය. දැන් හැම දෙයකම තියෙනවනේ පිරිහීමේ දක්නා නුවණ අපාය කෞසල්‍ය. වැඩි දියුණුවේ දක්නා නුවණ උපා ආය කෞසල්‍ය. ඉරිහීම වළක්වාගෙන වැඩි දියුණුව සලසා ගන්නා නුවණ උපාය කෞසල්‍ය. එයින් දැන් මේ තුනම උතන පිරෙනවා. තමාගේ සිතේ ඇත්තා වූ සතිය පිරිහෙන බව ගන්න, පිරිහෙන හේතුත් ගන්න, ඒ දැන ගැනීම තමයි අපාය කෞසල්‍ය. එනම් පිරිහීම දැන ගැනීම නුවණ. ඊළඟ සති සම්බොජ්ජන් උපදින හැටි කොහොමද කියලා දැනගන්න. ඒ දැන ගැනීමේ නුවණ ආය කෞසල්‍ය. ඊළඟට පිරිහීම වළක්වා දිනුවට පමුණවා ගන්න නුවණක් තියෙනවා. ඒකට කියනවා ථානුප්‍රත්‍යක ඥාන කියලා. තැනක සුදුසු නුවණ. හරියට ඒ වෙලාවට එළඹ සිටිනවා මෙහෙම කළ යුතුයි කියලා. අන්නේ පිළිවෙත් මඟ තමයි අනුගමනය කිරීමේ නුවණ උපාය කෞසල්‍ය ඥානය. දැන් අපි සලකා බලමු කොහොමද මේ සතිය පිරිහින්නේ නැතුව සතිය දිනු කර ගැනීමේ පිළිවෙත් හතර. අත්ති භික්ඛවේ සති සම්බුද්ධං ගාමීය ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා සති සම්බුද්ධං සුප්පාදාය උපන්නස්සවා සති සම්බුද්ධං ගසේ භාවනාය පරිපූර්ණ සංවත්තති. මහණෙනි සති සම්බුද්ධංගේ ඉදීමට හේතු කරුණු කියලා ඒවා කෙරෙහි යෝනිසෝ මනසිකාරේ පවත්වන්නේ නම් එය නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදින්ට උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පිරිකුන් වීමට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා අන්නේ හතර ඊළඟට අර්ථ කතාව මෙහි පහදා දෙනවා සති සම්පජඤ්ඤං මුත්තා සති පුද්ගල පරිවර්ජනතා උපක්කිත සති පුද්ගල සේවනතා පදදි මුත්තතා මෙන්න ඒ පිළිවෙත් හතර සති සම්පජඤ්ඤ නූපන් සතියේ උපදින්නත් උපන් සතියේ වැඩෙන්නත් සති සම්පජඤ්ඤේ ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා මුත්තා සති පුද්ගල පරිවර්ජනතා සිහි මුලාවෙන් කටයුතු කරන සිහියෙන් තොරව කටයුතු කරන අයගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකෙනවා උපට්ඨිත සති පුද්ගල සේවනට සෑම ඉරියව්වක් සෑම ක්‍රියාවක් ගානේ මනා සිහියෙන් මනා නුවණින් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අනුගමනය කිරීම නූපන් සති සම්බොජ්ජන්ගේ උපදින්න උපන් සති සම්බොජ්ජන්ගේ වැඩෙන්න ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා. තවදී මුත්තේ සෑම ඉරියව්වකදීම මම සතිය වඩන්නේ මේ කියන අදිෂ්ඨානයේ යුතු කටයුතු කිරීම. තදදි මුත්තතා. තං අදි මුත්තතා කදදි මුත්තතා. දැන් සලකා බලමු සති සම්බොජ්ජන්නේ වඩනකොට සති සම්පජාඤ්ඤයක් වඩන්න තියෙනවා. මොකද සති සම්පජාඤ්ඤය? කවුරුත් දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ හොඳට පෙන්ලා තියෙනවා කරුණු හතක්. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. ඉදිරියට යනකොට පියවරක් පාසා සිහියි. ආපස්සට එනකොට පියවරක් පාසා සිහිය. ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රඥානකා. ඉදිරි බලනකොට බැලීමක් පාසා සිහිය. හැරී බලනකොට බැලීමක් පාසා සිහිය. සම්මිංජිතේ ප්‍රසාරිතේ. අත්පා ආගේ නැමීමේදී සිහිය. දිගහැරීමේදී සිහිය. සංඝාතිපත්ත චීවර ධාරණය භික්ෂුන් වහන්සේ නම් අඳින ඇඳීම, කටේ බැඳීම, තනිකොට සිවුර දැරීම, දෙපොට සිවුර දැරීම, පාත්‍ර අතට ගැනීම ආදී මේ පරිහරණයේ පිරිකර පරිහරණයේදී එකග්ගාමී සතිය. අශකේ පීඨේ ප්‍රමිතේ සායිති. ඉන් ගිහි පින්නතුන් නම් තමාගේ ඇඳුම් ඇඳ ගැනීම, තමන්ගේ ආහාර පාන සඳහා බඳුන් ගැනීම ආදී සිහිය. ඊළඟට ආහාර පාන ආදී භෝත්‍යාගයේ පිළිගැනීමේදී වැළඳීමේදී මෝදීමේදී දක්න දීමාදී හැම කටයුත්තකදීම සති උච්චාර ප්‍රස්තාව සම්මේ සම්පජානකාරී කැසිකිලි වැසිකිලි ආදී ශාරීරික කෘත්‍යයන්හිදී සිහිය යටත් පිළිසින් කෙලෙටක් ගැනීම පවා එම නැත්නම් හාරා ගැනීම පවා හැම දෙයක්ම සිහිය අසිතේ ගතේ පිටේ නිසින්නේ සුත්තේ ගාගත්තේ භාසිතේ තුන්හි භාවේ යාම සිටීම ඒ වගේම වාඩි වීම සයනගත වීම නිදා ගැනීම අවදීන් සිටීම කතා කිරීම නිහඬව සිටීම මේ හැම කුඩා අනු කුඩා කටයුත්තකදී පවා සිටී මෙන්න මේ ස්ථාන සතේදී අපේ සිහිය මනරින් පාත්වන එතන නුවණ ඒකාන්තයෙන් පවතිනවා අන්නේ සිහියයි නුවණයි දෙක අත්තර දැනගෙන පවත්නා හැසිරීම තමයි සත්‍ය සම්පජාඤ්ඤය කියන්නේ. ඒ සති සම්පජාඤ්ඤේ වඩනකොට ඒකාන්තේ නූපන් සතිය සති සම්බුද්ධංගේ වැඩි. නූපන්න සති සම්බුද්ධංගේ උපදිනවා උපන්න සති සම්බුද්ධංගේ වැඩි. මේක පළවෙනි කාර්යය. අනික සිහියෙන් තොර පුද්ගලයන්ගේ ආවර්ෂ ගැනීමෙන් වැළකී. ඒ කියන්නේ කී දේ මතක නැහැ, කළ දේ මතක නැහැ, සුබූ දේ මතක නැහැ, සුබූ තන මතක නැහැ, ආහාර ගත්තදවත් මතක නැහැ, වතුර නැවද මතක නැහැ, හැම දෙයක්ම මතක නැහැ. ඒ මොකද? විතර විසිරුණු සිතින් ඒත් ඉන්නේ. කිසිම නැහැ සතියක්, වර ස්වභාවයක් නැහැ. එවැනි පුද්ගලයන් ගැන කියනවා භක්ත නික්කිත කාක සදිසේ පුද්ගලී කියලා. දැන් මේ කපුට කෑම ගුලි ගුලි කටේ තියාගෙන හංගන. ගස් දෙනවල කොල්ලතු ආසේ, වහලේ උණු කැට ආසේ, කොළරොටු ආසේ හංගන. අය මතක නැහැ. එයාට මතක නැහැ ආශ්‍රයයක් ගන්න. එයා හංගන ආයතනයකට යනවා ගොදුරු හොයාගෙන. ඉතින් අර හංගපු දෙ වෙන වෙන කෙනෙක් තමයි ගොදුරු කරගන්නේ කුඹියක්. ඒ වාගේ කලකී දෙය කෙන කිසියම් මනසකාරයක් මතකයක් නැති පුද්ගලයෝ ඉන්නවා. ඒ අත්ංගේ ආදර්ශ ගැනීම අනුගමනය කිරීමෙන් වැළකී සිටීම අවශ්‍යයි. උපට්ඨිත සති පුද්ගලස්තු සේවනතා කිව්වේ මේ සති සම්පජන්යෙන් යුක්තව කටයුතු කරන සත්පුරුෂෝ ඉන්නවා. හැම කටයුත්තකම සතිය යුක්තයි. එවැනි උතුමන් දැකීම, ඇසීම, අනුගමනය කිරීම, ආශ්‍රය කිරීම සති සම්බුද්ධංගයේට ආහාරයක්. අනික තමයි මම සෑම ඉරියව්වකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්නේ කියා දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වීම. ඒකයි කඩලින් මුක්තතාවය. මේ කාරණා හතර අනුගමනය කරනකොට තමාගේ සතිය වැඩෙනවා, උපදිනවා, උපන්න සතිය වැඩෙනවා. ඊළඟට භාවනාවේ පාරපූර්ණී කියන මේ වචنين කියන්නේ අරිහත්ත්වයට දක්වා. අරිහත්ත්වයට දක්වා සතිය වැඩෙනවා. දෙවෙනි කාරණේ තමයි තමාගේ සංකාමේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා නම් ඇති බව නුවණින් දකිනවා. නැතිනම් නැති බව නුවණින් දකිනවා. යම් ක්‍රමයකින් ධම්මවිචේ සම්බොජ්ජන්ගේ උපදී නම් උපදින ආකාරයේ දකින්න අනුනි. යම් විදියකින් උපන්න ධම්මවිචේ සම්බොජ්ජන්ගේ මාර්ගඵල නිවන දක්වා වැඩෙනවා නම් වැඩෙන ආකාරයත් නුවණින් දකිනවා. මේ දෙයට ධම්මවිචේ සම්බොජ්ජන්. ඒ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ මේ අවස්ථා තුන අපට තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය. ඒ කියන්නේ යම් විදියකින්ද ධම්මවිචේ සම්බොජ්ජන්නේ වැඩෙන්නේ වැඩෙන ආකාරයෙන් නුවණින් දකිනවා ආයතවසල්ලි යම් විදියකින්ද ධම්මවිචේ සම්බොජ්ජන්නේ පිරිහෙන්නේ පිරිහෙන හේතු පිරිහෙන ආකාර දැනගෙන සිටීම අපායකවසල්ලි ඊළඟට පිරිහීමේ දොරටු වළක්වාගෙන වැඩි දියුණු වීමේ හේතු අනුගමනය කිරීමේ ආනුක්කත්තික ඥානයේ තනත එළඹ සිටින නුවණ උපාය කෞසල්‍ය. මේ තුනම අවශ්‍යයි. එතකොට දැන් අපි සලකා බලමු ධම්මයේ සම්බොජ්ජංගය කියන්නේ ප්‍රඥාව, නුවණ. දැන් අපි මේ භාවනා කරනකොට සමහර අවස්ථාවල බොහෝම පැහැදිලිව සිහිය අපට ලැබී සිටිනවා. මනාව නුවණත් එතන තියෙනවා. එතකොට සිහියයි නුවණයි කියන ගොතේ නුවණ වෙන් කරලා තේරුම් ගන්නවා මේක තමයි මඟකල නුවණට උපකාර වන ප්‍රඥාව ධම්මයේ සම්බොජ්ජංගය. හැබැයි භාවනාව ඇතුලේ නෙමෙයි. භාවනාවෙන් නැගිටලා ඉතින් නැගිටලා ඒකෙන් හිතනවා. ඒ වගේම ওই අතරතුර අපට ගොඩාක් අමතක වෙන අවස්ථා තියෙනවා. කල යුතු දේ අමතක වෙනවා. කල දේ අමතක වෙනවා. ඒ අමතක වීමේදී සතියෙන් විප්‍රයුක්ත වෙන කොට තමයි නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. දැනෙන්නේවත් නැහැ. ඒතකොට භාවනාව අවසානයේදී මගේ භාවනා කමතහන් වෙලාවේදී මේ විදිහට ප්‍රඥාව හේවත් ධම්මයේ සම්බුද්ධයන්ගේ නැති අවස්ථා තියෙනවා. ඊළඟට සලකා බලන කොහොමද මේ ධම්මිකේ සම්බොජ්ජන්ගේ උපදින්නේ කොහොමද දියුණු වෙන්නේ අන්න ඒක සලකා බැලීම තමයි අර කෞසල්‍ය ඥානය ධම්මිකේ සම්බොජ්ජන්ගයේ වැඩිම සම්බන්ධවත් තථාගතයන් වහන්සේ මේ දේශනා කළා අත්ති භික්ඛවේ ධම්මේකේ සම්බුද්ධං ගාඨානියා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මේකේ සම්බුද්ධං ගසුපාදාය උප්පන්නස්සවා ධම්මේකේ සම්බුද්ධං ගස භාවනා පරිපූර්ණ සංවත්තක නූපන්න ධම්මේකේ සම්බුද්ධංගේ උපදිනු පිණිස උපන්න ධම්මේකේ සම්බුද්ධංගයේ මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩි දියුණු පිණිස ආහාරයක් වෙනවා මේ ධම්මිකේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ හේතු වෙන කරුණ ගැන නුවණින් යුක්තව බිනී සිටී. යෝනිසෝ මානසිකාරය. ඒවා කියනවා කරුණ හතක්. පරිපුච්ඡකතා, වක්තු විසදිකිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, කඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පක්ෂේකනතා, තදදි මුත්තතා. කර්ම හතක් තියෙනවා. පරිපූර්ණකතා කියන්නේ දහම් කරුණු නැනවතුන්ගෙන් විමසා ඉගෙන ගැනීම. දැන් අපි මේ එක එක දහම් පදයක් ආස අර්ථ කතා කියනවානේ අර්ථයක් අර්ථ කතනයක් ඒක ගුරුවරයෙකුගෙන් ධර්මඥානය ඇති ගුරුවරයෙකුගෙන් අහලා දැන ඉගෙන ගන්න. එතකොට එතන වැඩෙන ධම්ම විශ්ය. වස්තු විශ්ය කියන්නේ අභ්‍යන්තර බාහිර පවිත්‍රතාවය. අභ්‍යන්තර නම් තමන්ගේ ශරීර අභ්‍යන්තරේ හා පරිහරණය කරන තීවරාදි දේවල්. බාහිර නම් තමන්ගේ ශරීරයෙන් පිටස්තර තියෙන පරිහරණය කරන ස්ථාන. තමන්ගේ ශරීරය පිරිසිදුවෙන් තියාගන්න. වික්ෂුන් වහන්සේ නම් ඉසගෙත් බා ගැනීම, නියපොතු බා ගැනීම, සිවුරු දෝවණය කර ගැනීම, පාත්‍ර කලු කර ගැනීම, සිවුරු කඳ පවා ගැනීම ආදී පරිහරණය කරන ශරීර අවයව. ශරීරයේ සම්බන්ධ දේවල් ඔයගොල්ලෝ ශාරීරික දුෂ්කූප තියෙනවා නම් බුද්ධ විරේචන, අදෝ විරේචන, නත්තු කම්ම කියන මේ සෝදන ක්‍රමවලින් ශරීරයේ සහැල්ලු බව පමුණවා ගන්න. ලාය විරේචන කරනවා, බඩ විරේචන කරනවා, නැස්සේ කරනවා. ඔය විදිහට ශරීරයේ යම් යම් දුෂ් තියෙනවා නම් ඒවා ඉවත් කර දාලා නිරෝගීතාව ඇති කර ගන්න. ඒක ආධ්‍යාත්මික වත් විසදිකලියක. බහිද්ධාවක් විදියේ විසදකණියතාව නම් තමන් පරිහරණය කරන ඇඳ පුතු කොත්ත මෙත් ඇතිරි පිරිසිදුන් තියාගන්න. භාජන හැලිගාරු සාදි පිරිසිදුන් තියාගන්න. ඒ වගේම ඉන්න තැන පිරිසිදුන් තියාගන්න නළු පෙත් නම් හැමදේම පිරිසිදුන් තියාගන්න. නකුරු දැල් කඩාලා ඒ වගේ වෙන වෙන අපිරිසිදු තැන් තියෙනවා නම් ඒවා සුද්ධ පවිත්‍ර කරනවා. බලු බලු පැත්තෙන් හිත සමාධි වෙන හැටියට හැම දෙයක් පවිත්‍රතාවෙන් තියාගන්න. මේකට කියනවා බාහිර බාහිර වස්තු විශ්ලේෂණය. යම් හේකින් මේ වස්තු විශ්ලේෂණය නැත්නම් එහෙම අපිරිසිදු තහන් කැටිල්ලක අපිරිසිදු තහන් ගැටියක් දාලා මුඳු වෙච්ච තේල් ටිකක් දාලා පහනක් දැල්ලුවොත් එළියමදි. එළිය අපිරිසිදුයි. පිරිසිදු තහන් කැටිල්ලක පිරිසිදු තෙල් ලක් කොට පිරිසිදු පහන් රැකියක් වදා පහන දැල්වුවොත් බොහෝම ප්‍රසන්න ආලෝකයක් අන්න ඒ වගේ තමයි අපිරිසුදු නම් අභ්‍යන්තර බාහිරය වඩන සමති විපස්සනා භාවන අපිරිසුදුයි. පිරිසිදු නම් අභ්‍යන්තර බාහිරය වඩන සමති විපස්සනාවෙන් ලැබෙන අවබෝධය බොහෝම පිරිසිදුයි. මේකේ කාවක් විසුද්ධි ක්‍රියාවෝම ධම්මයේ වැඩි. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා අපේ සිතේ වැඩ කරන විශේෂ ධර්මතා පහක් තියෙනවා පංච ඉන්ද්‍රිය කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සංයෝගය. මේ පස්තින අතුරින් සතිය මුල් තැන ගන්න ඕන. සියල්ලන්ට වඩා සතිය මුල් තැනින් තියා ගන්න ඕනේ, ප්‍රධානව තියා ගන්න ඕනේ, උත්සන්නව තියා ගන්න ඕනේ. සතියෙන් තමයි අනෙක් හතර දෙනාව පාලනය කරන්නේ. වීරිය සමාධිය කියන දෙකයි. ශ්‍රද්ධා ප්‍රඥා කියන දෙක සමසමව තබා ගන්න ඕනේ. ශ්‍රද්ධාව අධික වී ප්‍රඥාව අඩු වුණොත් එහෙම නුසුදුසු තැනක හැදීම නිසා මුලාවටපත් වෙනවා. ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව අධික වුණොත් කෛරාටික වෙනවා. කෛරාටික වීම නිසා දෙහෙතකින් හැදිච්ච රෝගයක් වගේ සුව කරන්න බැරි පුද්ගලයෙක් වෙනවා. ඒ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ. වීරිය වැඩි වී සමාධිය අඩු වුණොත් උද්දච්චයට හිත විසිරීමටපත් වෙනවා. වීරිය අඩු වී සමාධිය අධික වුණොත් තීන විද්‍යට වැටෙනවා. මේ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතා වැඩෙන්නේ. ඒ හතර සමව තබා ගැනීමට සතිය මනමින් පිටුවා ගන්නට ඕන. ඉතින් මේ හතර දෙනා සමසමව නොතිබුණොත් එහෙම තමන්ට ලබන්න තියෙන උසස් අධිගමන ලැබිය යනවා. මේවා සමබරව තබා ගැනීම සඳහා තමයි දිනචර්යාවක් අනුගමනය කරන්නේ. වෙලාවට බුද්ධ වන්දනා කරනවා, වෙලාවට වතපිළිවෙත දෙනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට වාඩි වෙනවා. වෙලාවට ඒ ඒ ආගමික වත්පිළිවෙත් වල යෙදීම නිසා ඒ ඒ කර්ම වලින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙනවා නැත්නම් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙනවා තමයි බොද්ධංග වශයෙන් ධම්මිකේ මනින් වැඩෙන්නේ. අනික දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා කිව්වේ නාම රූප ගැන නොදන්න ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන ප්‍රතිච්ඡෝපාද ගැන චතුස්සත්ත්‍ය ගැන ඉන්ද්‍රිය ධර්ම ගැන හේතුඵල ගැන කර්ම විපාකන මෙලෝ කර්ණෝ ගැන සමථ භාවනා ගැන කිසියම් දෙයක් නොදන්න ආශ්‍රයයට ගත්තොත් ගන්ධහරයක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී ඊළඟ දුක්ඛප්පිත සති පුද්ගලතා කියන්නේ උපත් මේ සංවන්ත කුංගල සේවනතා කියන්නේ ඒ ගම්මිර ධර්මයන් මනමින් දන්න උතුමන් ඉන්නවා. එවැනි උතුමන් සමීප කරමි අනුගමනය කිරීම නිසා ධම්මිකේ සම්බොජ්ජන් උපදින වැඩෙනවා. ගම්මිර ඥානචර්ය ආපච්චලකලතා කියේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා කාරණේ කිරු බෝධිසත්ව චරිත තේරවන්නේ විදුර පඬිත උම්ම වගේ උම්මගජාතක සම්බන්ධ මහ ඖෂධ පඬිත වගේම ආදාසමක පඬිත සේවික පඬිතාදී මේ වැදගත් ප්‍රඥා කාරණේ කිරු බෝධිසත්ව චරිත සීකිරි ඒක බුදුබාටපත්ලා දේශු ගම්බීර ධර්මයන් සීකිරි ඒින්ද ප්‍රඥාව වැඩෙනවා කබිනි මුත්තකා කීවේ මම සෑම ක්‍රියාවක්ම නුවණින් යුක්තව කරන්නේ කිය අදිශාලයෙන් කටයුතු කිරීම. මෙන්න මේ කර්ම හතානුගමනය කරනකොට නූපන්න ධම්ම විචේ වැඩෙනවා, උපන්න ධම්ම විචයේ නූපන්න ධම්ම විචේ උපදිනවා, උපන්න ධම්ම විචේ වැඩෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ වීර්යය. වීර්යය කියන එක බොද්ධංගයක් වෙන්නේ කොහොමද? වීර්යය කියන එකේ සමාධිය සිතේ වීර්ය ඇති අවස්ථාවේ වීර්ය ඇති බව මුනේ දකින. නැති අවස්ථාවේ මේ වීර්ය නැති බව දැක ගන්නවා. දැන් මේ සමත භාවනා කරන ඇතුලේ නෙමෙයි ඒක අගදී හිතෙනවා. මගේ මේ භාවනාවේ මට වීර්ය ලැබුණා. නැත්නම් වීර්ය පිරිනුණා. ඒක දැනගන්න. අනිත් විරිය සම්බොජ්ජංගේ වැඩෙන්නේ හේතු ටික තේරුම් ගන්න. හේතු ටික තේරුම් අරගෙන විරිය පිරිහීමට හේතු දැනගෙන විරිය වැඩෙන හේතු අනුගමනය කරන්න. ඒක හැර ත්‍රිවිධ කෞසල්‍ය. පිළිගීමේ හේතු දක්නා නුවණ අපායක අවසන්දී වැඩිදුණුවේ හේතු දක්නා නුවණ ආයක අවසන්දී පිළිගීමෙන් වැඩේ වැඩිදුණුව සඳහා යොදන නුවණ උපායක අවසන්දී මේ ගිරියෙන් වැඩෙන්න කරුණු 11ක් අවශ්‍ය වෙනවා ආනිසංස දාසාවිත ගමන නීති පත්‍රයකනතා අපාය බහ පත්‍රයකනතා ඉන්දතාවතා ප්‍රචායනතා ජාති මහත් පත්‍රයකනතා සත්තු මහත්ව පච්චවේකනතා සබ්‍රහ්මචාරී මහත්ව පච්චවේකනතා දහයජ්‍ය මහත්ව පච්චවේකනතා කුසීත පුද්ගල පරිවර්ජනතා ආරාධනීය පුද්ගල සේවනතා කදදිනතා මේ කරුණ 11 අනුගමනය කිරීමෙනුයි පිළියෙල ලැබෙන්නේ වැඩේ ආනිසංස දස්සාවිතා කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ධ්‍යාන අභිඥා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවනටපත් වුනේ වීරිකිදී මමක් පිරිකුලොත් මට මේකෙන් ලැබෙනවා කියලා ආනිසංස මෙනෙහි කරනවා. මමක් පිරිකුලොත් මට මේකෙන් ලැබෙනවා කියලා ආනිසංස මෙනෙහි කරනවා. ගමනින් මුතිපත්වේක නැසා කියන්නේ මාම යන පිළිවෙත් නම් එසේ මෙසේ එකක් නෙමෙයි. බුදු පසේ බුදු මහරහත් ආර්ය මහෞත්මයන් වහන්සේලා වැඩියේ ආර්ය වාස ප්‍රතිපදාවක්. මේක ගමන් කරන්න පියවරක් පියවරක් පාසාම ඒ උත්තරීය පැත්තේ උත්තරීය පැත්තේ පත් වෙනවා ඒ නිසා මගේ මේ ගමන් වීතිය නිවැරදි ඒ ගැන උනන්දු ඇති කරගන්න. අපාගම පච්චේකනතා කියන්නේ තමා උන සතර අපාය තමන්ගේ දිවස වාගේ. අනාදිමත් කල සසර අපායට නින්දා මේ ඉදිරියට නම් මං අපාට යන්නේ නැහැ අපාට නොයන පිණිස මං වීරිය නඩන්නේ මේ කියලා උනන්දු වෙනවා. පිල්ලපාපාපචාන සාගෙන වික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අපේ සදහයෙන් සිව්පසෙන් සංග්‍රහ කරන සදහවතුන්ගේ සිව්පස පූජා මහත්ඵල කරන්න නම් අපි වීර්යවන්ත වෙන්න ඕනේ. තමාවීම සුදුසු නෑ. එලෙස හිතුව මේ සිව්පසේ ගන්න සුදුසු නෑ. අපි ණයකට වෙනවා කියන අනුන්ගේ සිව්පස උපස්ථාන මහත්ඵල කර දෙනු පිණිස වීර්යවන්ත වෙනවා. මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ ජාති මහත් පාත්‍රිකනතා ගැන බෞද්ධයන් වශයෙන් හිතෙන අපි එසේ මෙසේ අය නෙමෙයි. අසම්භින්න සූර්ය වංශයේයි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දරුවෝ අපි. ඊට දිශාන බෞද්ධයෙක්ම. ඒ මේ සරුවක්යන් වහන්සේගේ ජාතියට සම්බන්ධ අය. අපේ මෞපියෝ දෙනා බුදු පියාණන් වහන්සේ සෝදරා දේවින් වහන්සේ. අපේ මුතුන් මිත්‍රෝ තමයි බුද්ධෝදන මහානායා මේ මෞපිය දෙපළ. අපේ සහෝදරයෝ තමයි කාකුල භද්‍ර ස්වාමීන් වහන්සේ. මේ විදිහට තමන්ගේ ඥාතිත්වය ශාක්‍ය ශ්‍රමණ ශාක්‍ය වංශිකත්වය නුවණින් ආවර්ජනා කරලා උනන්දු වෙනවා. සත්තු මහත් පච්චවේකන තාක අපේ ශාස්ත්‍රුන් වහන්සේ තේනසේ කෙනෙක් එහෙම නෙමෙයි. ප්‍රතිසංගිය, උත්පත්තිය, උද්දත්තය, ධම්මචක්ක දේශනා වැනි අවස්ථාවේ දස දහසක් සත්වල කම්පා කළොත් එන්නේ යස මහන්ත කුණ්‍ය මහන්ත ධාම මහන්ති ඉති මහන්ත ප්‍රඥා මහන්ත මේ හැම දෙයකින් උත්තරීතර බාටපත් උත්මී උන්වහන්සේ අක්නිකානාගත වර්තමාන තුන් කාලයේ දන්න උත්මී ওই දේශ සරුවක් යන වාසික උතුම් බව ශ්‍රේෂ්ඨ බව අද්විතීය බව ක්‍රාමීන අසහාය බව මහා පුරුෂෝත්තම බව ආගාමීය බව මේවා ආර්ජන කරනකොට වීර්ය පහළ වෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යෝණයේද ශ්‍රාවකෝණයේද අනුගාමිකෝණයේද අපි කියනවා සබ්බමචාරී මහත්පත්යේ කෙනතා වන්න අපේ මේ පිළිවෙත් මගේ අනුගමනය කළ උත්සමයේ විශේෂ සියය නිමි ප්‍රඥාවෙන් වගේ සතුත් මහරහතන් වහන්සේ සිල්දියෙන් වගේ මඟ මහමඟලන් මහරහතන් වහන්සේ දුතාංගයෙන් අග්‍ර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම කතිකයන්ගෙන් අග්‍ර පුන්න මන්තාන කුතරහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරි කනදනාහිමියන් වහන්සේ ආදී කොට ඇති මහෝත්තමයන් වහන්සේලාගේ ශාසනයකයි අපි මේ කටයුතු කරන්නේ වහන්සේලාට අනුයාතමයි අපි මේ ගමන් කරන කියලා හිතෙනකොට දීර්යයෙන් දායජ මහත් පත්‍රය කියන තාපයන් දිනෝපයන්ට අපේ කරුණොත් එහෙම දරුවෝ දායාදයට අහිමි වෙනවා. අපි සරුවඥන් වහන්සේගේ අනුශාසනාවට අහිමි කරුවොත් අපි සරුවඥන් වහන්සේගේ සායාදයට අහිමිකාරෝ වෙනවා. දායාදීනං සප්ප ආරි ධන ස්කන්ධයේ ඒක ලබන්න නම් උත්සාහවන්ත වන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ වීදි වඩන්න ඕනේ කියලා හිතනවා. කුසිත පුද්ගල පරිවර්ජනතා කියන්නේ සමත භාවනාවක් ගැන, විපස්සනා භාවනාවක් ගැන, ධර්මයේ ගැන පිළිවෙත් ගැන කිසිම හැඟීමක් නැතුව නිකරුණේම කාමයේ ජීවන්නම් යෙන් ආශ්‍රය කිරීම ඔවුන්ගේ ආදර්ශ ගැනීම වැළකී සිටිනවා. ආරම්භයේ පුද්ගල සේවනතා කියන්නේ හැම ඉරියව්වකම කෙලෙස්ථාන වීරියෙන් යුතුව සති සම්පජානීය යුතුව උත්සාහවන්තව කටයුතු කරන කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. එවන්නම් දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම අවශ්‍යයි. අද දිනුත්කාගේ සෑම විද්‍යාවකදීම මම වීර්යවන්ත වන්නේ කියලා අදිශානේ කටයුතු කිරීම. මෙන්න මේ කර්මයේ තුන අනුගමනය කරනකොට නූපන්න විරිය සම්බොජ්ජංග උපදිනවා. උපන්න විරිය සම්බොජ්ජංගය භාවනා වශයෙන් පිළිකුම් බවටපත් වෙනවා. හතරෙනි කාර්යයේ ප්‍රීතිය, කාර්මයේ ප්‍රීතිය. ප්‍රීතිය සම්බුද්ධංගයක් වන්නේ මේ කුසල් කිරීමේදී. ඒකෙත් කියනවා දැන් අපි භවනා කරන යනකොට තමන්ගේ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නැති අවස්ථාවලුත් තියෙනවා. ඒවා භවනාවෙන් අවසානෙ හිතෙනවා. ඒකෝට ඇත්තා වූ ප්‍රීතිය දකිනවා නැති වුණා ප්‍රීතිය නැති බව දැනගන්නවා. ප්‍රීතිය උපදින හේතු ටිකක් දැනගන්නවා. ඊළඟට ප්‍රීතිය උපදින හැටියට ක්‍රියා කරනවා. ඒක අර ආය කවසන්නේ අපාය කවසන්නේ උපාය කවසල්ලි කියන හතර තුනටම අයිති වෙනවා. එතකොට ප්‍රියකේ උපදින හේතු කියන ඔක්කොම 11. මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියා හතයි. ඊළඟට රූක්ෂ පුද්ගල පරිවර්ජනතා, ශ්‍රීන්ත පුද්ගල සේවනතා, ලෝක පුද්ගල පරිවර්ජනතා, ශ්‍රීන්ත පුද්ගල සේවනතා, අසාධනීය සුත්තන්ත පච්චන කරනතා, කද විමුක්තතා. මේ කියන කර්ම එකල් අනුගමනය කිරීමෙන් ප්‍රීති උපදිනවා වැඩෙනවා. බුද්ධානුස්සති බුදු ගුණ වැඩි, දහම් ගුණ වැඩි, සංඝ ගුණ වැඩි, සීලානිසංස සීල් ගුණ වැඩි වීම, ත්‍යාගානිසංස ත්‍යාග ගුණ වැඩි වීම. ආහාරයේ දෙවියන්ගේ සද්ධාදී පංච ධර්මයන් අනුව තමන්ගේ සද්ධාදී පංච ධර්මයන් මෙහි කිරීම. නිර්වාණය අනුසස් මෙහි කිරීම. ඔය හතයි. ඊළඟට ලෝක පුද්ගල පරිවර්ජනතා කියන්නේ කිසිම ශ්‍රද්ධාවක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටී. සීලක පුද්ගල චේතනතා කියන්නේ බොහෝම ශ්‍රද්ධා සම්පන්න නිතර ප්‍රසන්නව ආගමික වක්තිලෙක දෙන උතුමන් ආශ්‍රය කෙරේ. ඊළඟට හදදිනුත් ප්‍රසාදිනිය සුත්තන්ත පච්චවේකනතා කියන්නේ අසු අසු පමණින් සිටේ බලවත් ධර්ම ප්‍රීතිය උපදින ධර්ම දේශනා තියෙනවා. බුදු ගුණ දහම් බුදු ගුණ වැළීම ආදී ඒ දහම දේශනාවට සවන් දී මෙනෙහි කිරීම. ඊළඟට තද දිනුත් ප්‍රමාණ සෑම ඉරියව්වකදී ප්‍රීතියෙන් යුතුව වාසය කරන්නෙහි කියලා අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීම. මේ අනුව පරිපීමේදී නූපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින උපන්න ප්‍රීති සම්බොජ්ජංගය වැඩි වෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ පස්සද්ධි. පස්සද්ධි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි නම් දෙකක් වෙනවා. ඒ දෙකෙන්ම කියවෙන්නේ කායික ධර්ම දෙකක්. නාම ධර්මයන්ගේ කියන්නේ වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ සංසිඳීම කාය පස්සද්ධි. චිත්ත සංකාමේ සංසිඳීම චිත්ත පස්සද්ධි. මේ දෙක භාවනා වැඩිීමේදී ලැබෙනවා. භාවනා අවසානයේදී හිතෙනවා මගේ සිතේ මේ විදිහට පස්සද්ධිය ලැබුණා. නැතිනම් කාය දරත බවට පත් වී තිබුණා නම් නොසන්සුන් බවට පත් වී තිබුණා නම් නැති බවක් මෙහි කරනවා. ඊළඟ පස්සද්ධිය වැඩි දියුණු වීමේ හේතු ටික දැනගෙන අනුගමනය කරනවා. ඒක තේනවා පස්සද්ධියට කර්ම හතක්. ඒ මොනවද? ක්‍රියාපටිසුත සේවනතා, අනිත භෝජන සේවනතා, උතුසුත සේවනතා, සාරබ්ධතා පුද්ගල පරිවර්ජනතා, පස්සද්ධතා පුද්ගල සේවනතා, මධ්‍යස්ථ ප්‍රයෝගතා, පදදිමුක්තතා. කර්ම හතක් තියෙනවා. එයින් අනිත භෝජන සේවනතා කියන්නේ ආහාර යම් ආහාරයක් ගැනීමෙන් ඇඟේ දාහයක් ඇති වෙනවා නම් ගනුදෙනුකමක් ඇති වෙනවා නම් බරබරක් ඇති වෙනවා නම් නිර්වාණගත නැති වෙනවා නම් එවැනි ආහාරයන්ගෙන් වැළකී යම් ආහාරයක් වැළඳීමෙන් ඇඟේ ඈල්ලුව පවතිනවා නම් නිර්වාණයේ පහස වෙනවා නම් ඇඟේ නිවීමක් ඇති වෙනවා නම් අන්නේ විදිහේ ආහාරයක් පමණට ගන්න ගැනීමට කියනවා කණීත භෝජන සේවනක රසමියුරු කෙනෙක් නෙමෙයි රස නිර්මේ පණිවිත කියන්නේ මෙතන උතුම්. දැන් මස් මාංශ ආහාර මේ බර ආහාර ගත්තු ගිරවන්න බෑ. ඇඟ දන දඬු වෙනවා. ඇඟ අකර්මණ්‍ය වෙනවා. ඇඟ නිින්දට හිත නිින්දට වැටෙනවා. ඒ වගේම දාහ ගතිය ඇති වෙනවා. කර්ම ගතිය ඇති වෙනවා. රාග ගතිය ඇති වෙනවා. ඒ නිසා බර ආහාර නොගෙන ඒ වගේම ගිරවන්න බැරි ආහාර නොගෙන ගිරවන්න පුළුවන් සෞම්‍ය ආහාර ගැනීම එළවලු, පළතුරු, ධාන්‍ය ආහාර ගැනීම නිසා තමන්ගේ සිත සමාපස්සද්ධිය වැඩෙනවා. ඉරියාපත සුඛ සේවනතාවකින් යම් ඉරියව්වක් අනුගමනය කිරීමේදී හිත කය සංකේතනවා නම් ඒ ඉරියව්ව තෝරා ගන්න. උතු සුඛ සේවනතා කියන්නේ යම් කාල ගුණයක් ආශ්‍රය කිරීමේදී තමන්ගේ හිත සංකේතනවා නම් එවැනි කාල ගුණයක් අනුගමනය කරනවා. වෙලාවක් ඊළඟට සාරද්ධකාර පුද්ගල ශේලතා කියන්නේ නිතරම ධනබඩු ගතිය ඇති නොනෙමෙන ගතිය ඇති නොසන්තුම් ගතිය ඇති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වලකිනවා. රසද්ධකාර පුද්ගල ශේලතා කියන්නේ සෑම කටයුත්තක් බොහෝම සංසුන්ව නිවුණු සැනසුණු කවතුන් ඇතුව කටයුතු කරන සත්පුරුෂයෙ ඉන්නවා. එවැනි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. පරි මග්ගත් ප්‍රයෝගතාවකින් මේ කර්මේ හා ඵලයේ දෙනී කිරීම. දැන් Tamante යම් යම් ආපදාවක් පහමන්නේ මේක කර්මයක විපාකයක් නේ අනුන්ගේ වරදක් නෙමෙයි. දැන් කෙනෙක් දැන්නා. හිතන රහකන දෙයක් කිව්වා. මේක ඒ අක්කගේ වරදක් නෙමෙයි. සංසාර වරද මං සංසාරේ පාතහරි දැනලා තිබුණානේ. අනුන්ගේ හිතන කරලා තිබුණානේ. ඒක විපාකනේ මට මේ ආවේ කියලා කර්මය විපාකය යන සලකමින් හිත නිවා ගන්නවා. අන්නේ කර්ම විපාක පිළිබඳ මනසකාරී මධ්‍යස්ථ පරිවර්තතාව එයින් පස්සද්ධිය ඇති වෙනවා. ඊළඟට කඩලිනුත්තක සෑම කටයුත්තකදීම මම පස්සබ්දයේ වැඩෙන හැටියට යෙදෙන්නේ කියන අදිෂ්ඨානය යුතුයි. මෙන්න මේ කාරණා හත අනුගමනය කරනකොට නූපන්න පස්සබ්දයේ උපදිනවා උපන්න පස්සබ්දයේ භවනා වශයෙන් වැඩෙනවා. හයවෙනි කාරණේ සමාධි සම්බුද්ධියයි. අර වගේම භාවනාව සමත භාවනාවට අවසානයේ වෙනකොට හිතෙනවා මගේ සිත අසවල් අසවල් වෙලාට සමාධිගත වුණා. අසවල් අසවල් වෙලාවට මම ඒක සමාධියෙන් තොර වුණා. අන්න ඒ දෙක නුවණින් තේරුම් ගන්නවා. ඊළඟට යම් විදියකින්ද නූපන්න සමාධි උපදින්නේ ඒ ආකාරයෙන් නුවණින් සලකලා අනුගමනය කරනවා. ඒකත් අර ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය තුනට වැටෙනවා. යම් විදියකින්ද සමාධිය දිදෙන්නේ, පිරිහෙන්නේ ඒ බව නුවණින් දැනී අපාය කෞසල්‍ය. යම් විදියකින්ද සමාධිය උපදින්නේ වැඩෙන්නේ ඒ ආකාර දැන ගැනීම ආය කෞසල්‍ය. පිරිහීමෙන් වැළකී තමාගේ වැඩෙන හැටියට නුවණ හැසිරවීම උපාය කෞසල්‍ය. දැන් අපි සමක බලමු ඒ සමාධියේ වැඩෙන්න කරුණු තියෙන 11. ඒ මොනවාද? නීත්‍ය කුසලතා, වක් විසද ක්‍රියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, සමේ චිත්තස්ස නිග්ගාණනතා සමේ චිත්තස්ස පග්ගාණනතා සමේ චිත්තස්ස සංපහන්සනතා සමේ චිත්තස්ස අද්දුතේකනතා අසනාහිත පුද්ගල පරිවර්ජනතා සනාහිත පුද්ගල සේවනතා ධ්‍යාන සමාධි සමාපatti පච්චවේකනතා ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti පච්චවේකනතා තද විමුක්තතා කරුණේ 11යි එයින් නිමිත්ත කුසලතා කිව්වේ තමන් වඩන භාවනාවෙන් ලැබෙන පරිපාරම නිමිත්ත මේකයි, උග්ඝහ නිමිත්ත මේකයි, ප්‍රතිභාව නිමිත්ත මේකයි, නිමිත්ත ලැබෙන්නේ මෙහෙමයි, නිමිත්ත රැකගන්නේ මෙහෙමයි කියලා ඒ සම්බන්ධව තමයි දැනගන්න ඕනේ. ඒකෙන් අරන් තියාගන්න ඕනේ. එහෙනම් සමාධි වෙනවා. නැත්තම් නිමිත්ත ලැබුණත් දන්නේ මේක සමාධි නිමිත්ත කියලා. වසන හරි අසුභ හරි ආනාපාන හරි කවරෝ භාවනා වැඩිම අරමුණ හොඳින් තේරුම් ගන්න තියාගන්න ඕනේ. ඒක පළවෙනි. වස්තු විසදිකේ තාපි කලින් කිව්වා ධම්ම විචේදී. වගේම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනය සාවත් එතන කියන දෙක සමානයි. ඊළඟට සමය නිග්ගම්මනතා කියේ අපේ ඉෂිත විසිරී යන අවස්ථා කියන නොසන්සුන් වෙන අවස්ථා කියන වීරිය වැඩි වෙලා. ඒ වීරිය වැඩි වෙච්ච වෙලාවේ හිත සංසිඳන හැටියට Taman මූලික යුක්ත වෙනවා. ඒක සමයේ චිත්තස නිග්ගම්මනතා. සමයේ චිත්තස පබ්බම්මනතා කියන්නේ නිදිමත වෙනවනේ, අලසකම් වෙනවනේ, අකර්මණ්‍ය වෙනවනේ ඒක දුන්නේ තේරුම්ගෙන ඒ නිදමස් ඉවත් වෙන්න, තීනමේ ඉවත් වෙන්න, අකර්මණ්‍යවත් ඉවත් වෙන්න නුවණින් කටයුතු කරනවා. නැත්තම් වීර්ය අවදි කරගන්නවා. ඒකට කියන සමයේ පග්ගන්නනතා. සමයේ සම්පාදනතා කියන්නේ මේ භාවනා වඩනා වඩනා වඩනා කිසිම නෑ සැලසිල්ල. කිසිම සැපයක් දැනෙන්නේ නෑ. ඒ වෙලාවට හිත සංපාසනය කරන්න සතුටු කරන්න ඕනේ කොහොමද? බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, ඔය ආදී ආර මුලින් කියපු අනුසති සිහි කිරීම, එවාගෙන අෂ්ට සංවේග වස්තු සිහි කිරීම. මේවා සිහි කරනකොට සිහි කරනකොට අර සංකාමයේ තව තවත් බහලා ගන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. එතකොට ඒකෙන් චිත්ත සංපහන්සනතා. සමි අධිපේක්ෂණතා කියන්නේ තමන්ගේ භවනා මානසිකාරේ බොහෝම පැහැදිලිව නිවැරදිව වැඩෙනවා. මන සිහියෙන්, මන නුවණින්, මන වීරියෙන්, මන එකගතින් මේ භවනා වීතිය හරියට පවතිනවා. එතකොට හිත වීරිය වැඩි කරන්නත් නැන්නේ, අඩු කරන්නත් නැන්නේ. අර දක්ෂ රේදිරේ නිසි විදියට අස්වැන් ධාවනය කරනකොට මදහත් බලන ඉන්නා වගේ මේ භවනා වීතිය ගැන මදහත් වෙනවා. ඒකයි සමයි අද්භූතයක් කියන එක සමාධියට අවශ්‍යයි. ඊළඟට අසමහත පුද්ගල පරිවර්ජනතාවකී කිසිම සමත භාවනාවක් වඩන්නේ නැති. හිතේ තන්පත් බලක් නැති. දුසංසුම් පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගැලකී. සමහත පුද්ගල සේවනතාවකී හැම විටම විවාදින්නේ නැත්නම් ගමන් කරන්නේ සමාධිය, වාඩි වෙන්නේ සමාධිය, කතා කරන්නේ සමාධිය, ආහාර ගන්න සමාධිය, හැම ඉරියව්වකම සමාධිය. එනි සමාහිත උතුමන් ආශ්‍රය කිරීම. ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti ප්‍රත්‍යවේක්ෂණිකා කියන්නේ ධ්‍යානයන් ගැන අෂ්ට විමුක්තියන් ගැන අභිභායතනයන් ගැන සමාධි ගැන සමාපatti ගැන මේවා ගැන නුවණින් කල්පනා කරනවා ඒ වඩ නැහැටි ඒ අනුසාර මේවා කල්පනා කරනවා ඒකට සමාධිය වැඩෙනවා කබදිනුත්තතා මම සෑම ඉරියව්වකම චිත්ත සමාධියෙන් කටයුතු කරන්නේ මේ කියලා අදිස්ථාන කරගන්නවා මේ කරුණේ තුළා නුවණින් සැලක අනුගමනය කිරීමේදී නූපන්න සමාධි සම්බොධ්‍යයන් උපදිනවා උපන්න සමාධි සම්බොධ්‍යයන්ගේ වැඩෙනවා දැන් තියෙන හත් වෙන්නේ උපේක්ෂා සම්බොධ්‍යයන් දැන් භාවනා වදාන වදාන ගිහිල්ලා සමත වදන අවසානයේදී හිත ගැන බලන්න මගේ සිතේ මේ විදිහට නදහක් බලක් ඇති වුණා කියලා ගැටෙනකොට සමාධි සම්බොධ්‍යයන්ගේ ඇති බව මගේ සිතේ මේ නදහක් බලක් පැවතුනේ නැහැ කියලා දැනගන්නකොට උපේක්ඛා සම්බොජ්ජංගේ නැති බව. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ යැදෙන්නේ කොහොමද කියලා දැන ගැනීම. උපේක්ඛා සම්බොජ්ජංගේ යැදෙන හැටි උපදින හැටි කියන පහ. ඒ මොනවද? සත්‍ය මධ්‍යත්තතා සංඛාර මධ්‍යත්තතා සත්‍ය සංඛාර කේලායන කුග්ගල පරිවර්ජනතා සත්‍ය සංඛාර මධ්‍යත්ත කුග්ගල සේවනතා තදදිනිකතා මේ කර්ම පහයි සක්සමජ්ජත්තා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප කුජලයේ ඉන්නවානේ දැන් භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍යයෝ. ඒ වගේම ගිහි පින්නතුන් නම් තමන්ගේ දරුවෝ. තමන්ගේ බොහොම ප්‍රියමනාපයි. ඒ ඒ ප්‍රියමනාප කුජලයන් ගැනවත් නැන් කිසිම ඇලීමක් බැලීමක්. 아무තු සතුටක් නැහැ. මක්මජ්ජත්තායි. අන්න ඒක තමයි සත්‍ය මජ්ජත්තා කියන්නේ. සංකාර මධ්‍යස්ථතා කියන්නේ තමන් පරිහරණය කරන දේවල්. දැන් භික්ෂුව නම් තමන්ගේ සිවුර, පාත්‍රය, දැලිපිය, එහෙම නැත්නම් ඇඳ, ඇතිරිල්ල, කොට මේක මේවා තමන් පරිහරණය කරන දේවල්. තමන්ගේ කුටිය. ඒ මොනම දෙයක් ගැන ඇලීමක් නැහැ. එතකොට ගිහිපින්නතුන්ගේ තමන් පරිහරණය කරන දේවල් තියෙනවා. වස්තු. ඒවා ගැන කිසිම අධික සංහාවක් නැහැ. ඇලීමක් නැහැ. අන්න සංකාර මධ්‍යස්ථතා සත්‍ය සංකාර කේලායන පුද්ගල පරිවර්තනතාවකීවේ ඇතන් අය ඉන්නවා. මගේ පුතා, මගේ දුව, මගේ ශිෂ්‍යයා, මගේ ගෝලයා කියලා බොහෝම බැඳීම. කෙනෙකුට අල්ලන්න දෙන්නේ කෙනෙකුගේ කෙනෙකු විසින් ගොස් කියනවාට අහන්න කැමති නැහැ. මේ වාගේ තමන්ගේ දූ දරුවන් ගැන තමන්ගේ ගෝල බාලයන් ගැන තමන්ගේ දායක දායිකාවන් ගැන බලවත් ඇලීම් තියෙනවා. ඒ ඇලීම් ඇති පුද්ගලයන්ගෙන් දැන තියෙන තමයි සත්‍ය සංකාරේ කියලා යන පුද්ගල පරිවර්තනයට තමන් සතු පුද්ගලයන් හා තමන් සතු දේවල් කියන්නේ අධිශාදීම කියන එක. සත්‍ය සංකාර මග්ගයත් පුද්ගල සේවනතා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් ගැන තමාගේ ප්‍රියමනාප පරිහරණය කරන දේවල් ගැන කිසිම ඇලීමක් නැහැ. ආසාවක් නබ්ජස්සයි. එවන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම. අනික තමයි කද දෙන්නට සෑම ඉරියව්වකදී මම උපේක්ෂාව පුරුදු කරන්නෙමි කියලා අදිස්ථාන කරගන්නේ. මේ කාරණා කහනුගමනය කිරීමේදී නූපන් උපේක්ඛා සම්බොජ්ජංගේ උපදිනවා. උපන්න සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගයේ භාවනා වශයෙන් වැඩෙනවා. දැන් මෙතන කියුණා කර්ම 56ක්. මේ 56 එකක් එකක් ගානේ ඒ ඒ බුද්ධංග වර්ධනයේ කටසින් මහෝපකාරී වෙනවා. එතකොට දැන් අපි මේ භාවනා මානසිකාරය යෙදෙනකොට අපේ සංකානවල වැඩෙන්නේ මේ ධර්මතා. මේ ධර්මතා බුද්ධංග වශයෙන් හතක් තියෙනවා මේ වැඩෙනවා. මේ වැඩිමින් අපි කොහොමද මේ ගමන් කරන්නේ? නරක ආදී සතර ආපායට නෙමෙයි. මනුෂ්‍ය ලෝක සම්පත්තියකටත් නෙමෙයි. දෙව්ලොව සැපතකටත් නෙමෙයි. බබලව අරුණතලයේ සැපතකටත් නෙමෙයි. පිටසක්වලක තියෙන දේ සැපතකටත් නෙමෙයි. මේ බුද්ධංග හත වැඩිමින් වැඩි දියුණු කිරීමේ අපේ సంతාන තුළ ඇති වෙන්නේ සතර මාර්ග ඥාන සතර ඵලක් ඥානේ කාන්ත නිර්වාණ ධාතු ආબોධ කර ගැනීමේ වාසනාවක්. ඒ නිසා අපි මේ වර්ණ උතුම් සමත භාවනා විපස්සනා භාවනා මාර්ගය තුලින් මේ බොජ්ජංගහත අපට මුදුන්පත් වේවා බොජ්ජංගහත වැඩෙන පිළිවෙත් මඟ මැනමින් අපට අනුගමනය කළ හැකි වේවා ඒ බොජ්ජංගහත මුදුන්පත් වී අපට ධ්‍යාන අභිඥා සමාධි සමාපatti විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ අවබෝධ කොට වදාළ ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අග්‍ර අනාමහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේ කාරණා සියල්ල මම හිතනවා කෙටි කෙටිම කියව නමුත් මේවා බොහෝ සෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර පිළිතුරු අහලා තියෙනවා, දැකලා තියෙනවා, කටපාඩම් කරලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. නොතේරෙන පිළිතුරුත් ඉන්නවා ඒ අත්දැකීමත් ඒක වැටහ වටහා දෙන්න ඕනේ ඉතින් මේ බුද්ධංග පමණක් නෙමෙයි බෝධිපාක්ෂ ධර්ම තියෙන ඔක්කොම 37ක් ඒ ඔක්කොම එකට සම්පින්දනේ වෙලා තමයි වැඩෙන්නේ ඒ ඒ චිත්ත සංතානවල ඒ ඒ අංග වැඩෙමින් තමයි අපි මේ නිවන් ගමන් කරන්නේ නිසා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ මේ එකලේතර සමතිපස්සනා භාවනා මාර්ගයේ යෙදෙන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් වාසා අපේ సంతාන තුල සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, සත්‍තකොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම විෂද සුවිෂද බාටපත් වී, උතුම් බාටපත් වී, දියුණුවටපත් වී අපට මේ සදාංග වශයෙන් කෙලෙසුන් යටපත් කර ගැනීමට, විස්කම්බන වශයෙන් කෙලෙසුන් උදා පැවීමට, සමුක්ඛේද වශයෙන් කෙලෙසුන් සමුලින් සිඳ දැමීමට, අපිප්පස්සද්ධ වශයෙන් කෙලෙසුන්ගේ සංසිඳීම ලබනු පිණිස නිස්සරණ වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වූ අජරාමර සාන්ත නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ කාන්තෙන් හේතු වෙනවා වාසනාව වෙනවා හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. මෙතෙක් වේලා පැයකට ආසන්න කාලයක් පින්තුන් මේ දහම් කතාවට සමන් දුන්නා. මේ දහම් දේශන අපේ సంతාන තුල දහම් වචන පින්තුන්ගේ సంతාන තුලක් මේ කාලය තුළ පහළුණේද සෝමනස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත වැනි කුසල චිත්ත පරම්පරාව. මේ කුසල චිත්තයක් චිත්තයක් ගානේ නැත්නම් ජරං චිත්තයක් ගානේ ධර්මතා 34 34 දෙකින් ගන්නවා. ඒ ධර්මතා 34 එකතු වෙනවා ධර්මතා 56ක්. පරෝපන්නා සුපිත ධර්ම කියලා. මේ පරෝපන්නා සුපිත ධර්ම 56 පිරිවරාගෙන අපේ සිත සරසනවා අපේ සිත පිරිවරා ගන්නවා අපේ සිත අහලෝකමත් කරනවා දිරිගන්නනවා යුද්ධ මණ්ඩලයක යෝග සමුලවක් එක්කාසීලාගෙන මහා සරණක් වාගේ මේ ධර්මතා පලසා එකතු වෙලා අපේ සංකාර 1500ක් පමණ ඇති මේ කෙලෙස් සමුදාය සමග සටන් වදිනවා සටන් වදිලා අපි අපරාධිතව මේ ක්ලේශකාර පරාජය කිරීමට සමත් වෙනවා මෙන්න මේක නිසා අපේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ජනිත වූ ක්ලේශනාර තරාගය සඳහා උපකාරී වූ මේ උත්තරීතර කුසල සම්භාර ධර්මයේ තුන් ලෝක පිහිටෙන ලෝක පහළ වූ සාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. අෂ්ටාරිපුණ්‍යල මහා සංඝරත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ පාමුල ගුරු පූජාවක් වේවා. පිරිමින සම්බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ධර්ම බලයක් වේවා. නම් පරිලෝකයේ මෞපිය දුරවර බන්දු මිත්‍රාදීන්ට මේ කුසලයේ හේතුයෙන් සුගති සැපත් කෙලවර සාන්ත නිවන් සුවක් වේවා ආරක්ෂක දෙවි දේවතාවනුන් මෙතින් අනුමෝදන්ව අපට වඩ වඩා පිළිවෙත්ම ගනු ගමනය කරන්න ආරක්ෂාවක් සැලසා දී සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ඊටා මෙතන දහක් අනන්ත අපරිමාණ සකල සත්‍යයන් මේ කුසල හේතු අත්පත් වී සීල සත්වෝ නිරෝගී සෝපත්ත කාරණී පුරා අජරාමර ශාන්ත නිමන්සෝ ලබත්වා අප සෑම දිනාක මේ කුසලානිසංස බලෙන් මතුමත්ේ පුරපස යඩෙන සදක්වාගේ ගුණයෙන් නුවණින් තමත භාවනා විපස්සනා භාවනාවෙන් ධර්මාඥාන භාවනා ඥානෙන් වැඩි දියුණු වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ධමත් කරගෙන කපිලවලින් බුදු පසේ බුදුමහා රහතුන් වහන්සේ මේ සැනසී වදාළ අජරාමර සාන්තප්‍රණීත ලෝකෝත්තරාමාම නිවන් සෝත්‍රිෂම හේතු වේවා වාසනා වේවා කියන සුව ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තුම්මේ සදාති ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමු හෝතු යාව නිබ්බාන පස්සියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පස්සියා ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාවනු සතං සමාවනු තුයාව නිබ්බාන පක්ඛියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බුද්ධා පංචතු පිළිවෙලින් පැවැත්වෙන මේ උතුම් පිළිවෙත් ළඟට දීදෙමින් බලවත් ශ්‍රද්ධාවෙන් හා කාරුණිකව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාරී වෙන කල්යාණ මිත්‍ර පූජ්‍ය මීතලා විවිධ ස්වාමීන් වහන්සේට තමතහන්මඟ ආලෝකමත් කරමින් පිහිට වෙන පූජ්‍ය දාසත්‍ය සුමන සීල ස්වාමීන් වහන්සේට සෙසු සීලම නියමාතර ගරු ස්වාමීන් වහන්සේලාට අද මේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කරන අපේ ගරුකටයුතු සීලම ස්වාමීන් වහන්සේලාට එසේම මේ පින්වත් යෝගී පින්වත් සෑම දිනකට රත්නත්‍රය ආශිර්වාදයෙන් සම්බුදු සසුනේ ඒකාලෝක කරමින් බුදු සසුනේ පිළිවෙත් මුදුන් පමනවා කටු අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාද වේවා ප්‍රාර්ථනා ඉදිරියෙන් ප්‍රාර්ථනා කරනවා අභවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චක්කාරෝ ධම්මා වණ්ඩන්ති ආනුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සං